ඒ කායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි එළඹී නව වසරේ අපි අලුතෙන්ම ආරම්භ කරපු වැඩසටහන තමයි විදර්ශනා වැඩසටහන. ඊයේ දවසේ පෙරේද දවසේ සජීව සාකච්ඡාව වෙනුත් මේ අය මේ වැඩසටහන පිළිබඳව යම් අදහසක් ඇති කරගත්තා. ඒ නිසා වෙන්ම දැන් මම හිතන්නේ අපි කරන්න ඕන දේ ගැන දන්නවා. අපේ ලෝකයේ අපි ජීවත් වෙනකොට අපිට බොහෝ දේවල් පේන්නේ නැහැ. ඇත්ත తත්ත්වේ පේන්නේ නැහැ. අන්න ඒ ඇත්ත తත්ත්වේ පේන්නේ නැති හින්දා අපි ජීවිතයේ ගොඩාක් දේවල් වැරදි විදිහට අර්ථකථනය කරගන්නවා. හරිද? වැරදි විදිහට තමයි අපේ මනසට ඒවා තේරෙන්නේ. හරි දේ වැරදි විදිහට. අන්න ඒ හින්දා අපි ජීවිතේ ගොඩාක් දේවල් වරද්දගෙන වැරදි විදිහට ජීවිතය අරගෙන යනවා. හරිද? ඉතින් ඒක නිසා වෙන්න අපි ඊ타මත්ම ගැඹුරෙන් සිතා බැලිය යුතු දෙයක් තමයි මම මේ ජීවන ජීවිතේ මම ඇත්ත හොයාගන්න ඕනේ. ජීවිතයේ ඇත්ත තත්ත්වය හොයාගන්න ඕනේ. ඉතින් එහෙම ඒ නොපෙනෙන දේවල් නොපෙනෙන තාක්කල් ඒ කියන්නේ මේ පෙනෙන ලෝකයේ තියෙන නොපෙනෙන පැත්ත දැනෙනකල් තේරෙනකල් අපි ඉන්නේ එක්තරා මානසිකත්වයක. ඒ මානසිකත්වය තුළ ඉඳන් අපි අඬනවා, වැළපෙනවා, හරි. මේ අඬලා තියෙන වැළපිලා තියෙන්නේ කිසිම වැදගත් දෙයකට නැති දෙයකට බව අර නොපෙනෙන පැති තේරෙනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒකෙදි ඇති වෙන මානසිකත්වය, ඒ තේරුණකොට ඇති වෙන මානසිකත්වය ගැන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ධර්මයේ. ඒ තමයි මේ මහා ඝන අන්ධකාරයක අරුවලක අපිව වලකට ඇදගෙන වැටෙනවා. අල්ලෙහාට තියෙන වලකට ඇදගෙන වැටෙනකොට මම බය වෙලා අතපය දික් කරනකොට ඔන්න වැලක් අහු වෙනවා මට වැටෙන බිමට බිමට වැටෙන්න ඉස්සෙල්ලා. මම ඔක එල්ලෙනවා. හ්ම්. දැන් එල්ලිලා ඉන්නවා. එල්ලිලා ඉන්න එක ලේසිද? අමාරු වැටෙනට වැඩිය හොඳයි. නේද? එල්ලිලා ඉඳලා උදේ දැන් ඉතින් අමාරුවෙන් එල්ලිලා ඉන්නකොට උදේ එළිය වැටෙනවා. වැටෙනකොට මම මෙහෙම පල්හ බලනවා. බලනකොට අඩියක් විතර වැටෙන්න තිබලා තියෙනවා. මොනව හිතේද? අපරාධ මන් දැනගෙන හිටියනම් අතහැරලා පල්ලහැර කරලා ඉන්නවා මම එල්ලිලා ඉඳලා තියෙන්නේ අපරාධ මන් එල්ලිලා හිටියේ අපරාධ මන් එල්ලිලා හිටියේ කියලා ආයසරක් කියමු අපරාධ මන් එල්ලිලා හිටියේ අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේත් අපි නොයේක දේවල් එල්ලිලා ඉන්නවා අනුන් එක්ක තියෙන තරහේ එල්ලිලා ඉන්නවා අනුන් ගැන තියෙන ලෝභකමේ ආදරය වගේ දේවල් වල එලිලා ඉන්නවා. හරි. පරණ කියපු වචන වල එලිලා ඉන්නවා. ගෙවල් වල එලිලා ඉන්නවා. પરම්පරාව වල එන්න අපේ પરම්පරාව මෙහෙමයි කියලා ඒක එලිලා ඉන්නවා. හ්ම්. අනුන් කරපු වැරදි ක්‍රියා අහවලා මට මෙහෙම කරා අහවල් කට්ටිය මෙහෙම කරා කියලා ඒව එලිලා ඉන්නවා. නේද? එහෙම එලිලා ඉඳලා අන්තිමට බලනකොට මොකුත් නෑ හරියට විනිවිද දැක්කම එලිලා ඉඳලා තියෙන වැරදි පැත්තක. විනිවිද නොදකින්න කට්ටිය එල්ලිලාම මැරෙනවා. හරිද? එල්ලිලා මැරෙනවා සමහර අය ඇත්තටමත් එල්ලිලා මැරෙනවා. නේද? අනිත් අය එල්ලිලා ඉද්දිම මැරෙනවා. ඉතින් ආයෙ කොහරි ගිහිල්ලා එල්ලෙනවා. ආයෙ කොහෙද එල්ලෙන්නේ? අර තිබ්බ තණ්හාව හින්දා එක්ක හරකෙක්ගේ බඩේ නේද? අලියෙක්ගේ බඩේ, ඇතින්නක්ගේ බඩේ, එළදෙනක්ගේ බඩේ විතරයක් අස්සේ නැත්නම් අපායක නැත්නම් ඕපපාතික පහළ වෙලා කොහරි ආයෙ එල්ලෙනවා. ඉතින් එල්ලා එතන එතන එහෙන් ඔන්න ගොඩක් කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන තැන ඉඳන්. වගේ මේ ජීවිතේ විනිවිද දැකිය යුතුයි මේ ජීවිතේ නොදකින්න පැත්ත දැක්කොත් තමයි අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතේ කොටස් පහකට බෙදෙනවා. අපි ඊ දවස් සාකච්ඡා කරාය ගැන මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට බෙදෙනවා. මේ පහේ ඇත්ත తත්වය මේ ශාරීරියේ ඇත්ත తත්වය මේ පහේ ඇත්ත తත්වය අපි හොයාගන්න ඕනේ. අන්න ඒ හොයා ගැනීම සඳහා අපිට ලැබිලා තියෙන වටිනම මේ පහේ ඇත తত্ত্বය. අයේ වේදනාවේ හිතේ සහ සංඥා සංකාර කියන ධම්ම කියන කොටසේ. හරිද? එතකොට අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර රූපයේ ඇත්ත తত্ত্বය හොයාගන්න අපි කය පිරික්සන්න ඕනේ. වේදනාවේ ඇත්ත తত্ত্বය හොයන්න වේදනාව පිරික්සන්න ඕනේ. සංඥා සංකාර දෙකේ අත తත්ත්වය පිරික්සන්න හිතේ සිතුවිලි පිළිබඳව හොඳට විනිවිද දකින්න ඕනේ කොහොමද වෙන්නේ කියලා විඥානය කියලා කියන මේ සිතේ අත తත්ත්වය පිරික්සන්න සිතට විකම් කරලා බලන්න ඕන හරියට මේ ක්‍රියාවලීන් මොනවද කියලා ඒවද දන්නේ නැහැ එහෙනම් අපි නිකන් අහලා බලපුවාම හොඳටම දන්නවා ඒ හුස්ම ගන්න එක මගේ වැඩක්ද හුස්ම ගන්න එක මගේ වැඩක්ද උත්තර දෙන්නේ නැහැ. නේද? ඇයි හරියටම කියන්න බෑ. ඇත්තට මගේද දන්නේ නේද? එහෙමවත් අපිට තේරෙන්නේ නැත්තේ අපි ඒ ගැන හොයලා බලලම අපි අල්ලපු ගෙදර ගැන හෙව්වා. අර රටපොත ගැන හෙව්වා. අතේ තියෙන ෆෝන් එක ගැන ගොඩාක් හෙව්වා. නේද? ගොඩාක් දේවල් ගැන ගොඩාක් හෙව්වා. ඒ අන්තිමට අපි හොයලා නැත්තේ එතන තියෙන උපකරණ ගැන. අමංග විනිවිද දැක්කොත් අනුම හොඳට තේරෙනවා. ඒකෙන්දයි තමන්ව විනිවිද දකින්න අපි හොයන්න ඕන අපි ගැන. මොකක්ද මේ වෙන්නේ? මගේ හිත කියන්නේ මොකක්ද? මේ හිතේ ක්‍රියාකාරීත්වය මොකක්ද? මේකේ සමහර නරක දේවල් හැදෙනවා. එහෙනම් කයේ තුවාලයක් හැදෙනවා වගේ හිතේ හිතක් තුවාල වෙනවද? හරිද? රිදෙනවා හැබැයි. නේද? හිත රිදෙනවා හොඳට දැනෙනවා. මොනවා රිදෙනවද මන් දන්නේ නැහැ. නමුත් මට ඉඳ නම් බෑ රිදෙනකොට. නේද? කය රිදුනට රිදෙන කය රිදෙනකොට රිදෙන තැන හොයාගෙන බෙහෙත් දාන්න පුළුවන්. හිත රිදෙනකොට. හිතරි දෙනකොට ඔළුව නම් ඔළුවේ නම් අමාරු තියෙන හිතරි දෙනවා කියලා ඔළුව අත ගාලා අඩු කරන්න පුළුවන් නේද? පපුවේ නම් අමාරු තියෙන පපුව අත ගාලා අඩු කරගෙන හොඳටම හිතරි දෙන කෙනෙක්ගේ පපුව අත ගාපම හරියනවා. නේද? ඈ එහෙනම් ඒක වෙනමම තැනක්. ඔය හොයාගන්න පුළුවන්ද? ඒක මේ එළියේ තියෙන ගහක වගේ තැනකද තියෙන්නේ. ඔය දන්නේ තියෙන්නේ. ඒක කොහේ තිබේද? එක එකන එක එක තැන් කියයි. නේද? ඉතින් මොකවත් දන්නේ නැති මේ හිතක් එක්ක ඒකට ප්‍රධානම වෙන්නේ මොකද්ද? හිත. මොකවත් දන්නේ ජීවිතයක් වගේ නෙවෙයිද මේ ගෙවන්නේ? නේද? මේ ලෝකේ අපි ඔහේ ඉන්න උදේ ඉඳන් හැන්ද වෙනකන්. හැබැයි මේ ඉන්න ඉඳිලත් එක්ක අපි අපි ගන්න හොයලා නැහැ පොඩ්ඩක්වත් හොයලා නැහැ. අපි අපි ගන්න හොයා ගැනීම සඳහා අපිට තනියෙන් මේක කරන්නත් බෑ. දැන් මෙහෙම කියනකොට නිකන් ඔලුව නරක් වුණා වගේ. ඇත්තට මොකද්ද අපේ මේ මේ කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි අපි ගැන හොයාගන්න අපිට කාගේ උදව්වක් ඕනේ. කොයි වගේ කෙනෙක්ගේ උදව්වක් ඕනේ? දන්න කෙනෙක්ගේද නොදන්න කෙනෙක්ගේද? දන්න කෙනෙක්ගේ උදව්වක් ඕනේ. කවුරු ගැන දන්න කෙනෙක්ගේ? ලෝකේ ගැන දන්න කෙනෙක්ගේ. නේද? එවැනි උදව්වක් නැති වුණොත් අපිට හොයාගන්න පුළුවන්ද? නෑ ඒක ලේසි වෙන්නේ නෑ මේක අඳුරු ගුහාවක් වගේ. ඉතා ඝන අඳුරේ තියෙන තැනක් වගේ. එනි හිතක් තියෙන තැනක්වත් අපි දන්නේ නැහැ. ඉතින් කොහොමද අපි හිතේ ක්‍රියාකාරීත්වය හොයන්නේ? එතකොට නොයේකුත් දෙනා නොයේකුත් ආකාරයට හැසිරෙනවා. නේද? එක එක්කෙනා එක එක්කෙනා නොයේකුත් ආකාරයට හැසිරෙනවා අපි දැකලා තියෙනවා. සමහර අය සමහර අය කට්ටියට ගහන අතරේ සමහර කට්ටිය සමහර අයට හරියට සලකනවා. නේද? සමහර කට්ටිය සමහර අය මරන්න පන්නනවා. සමහර අය මැරෙන්න යන අය බේර ගන්න පන්නනවා. එකම මනුස්ස ශරීරය තියෙන මිනිස්සු තුල ඇයි මේ වෙනස්කම්? සමහර අය පුළුවන් තරම් හොරකම් කරගන්න හදනවා. තවත් සමහර අය තමලන තියෙනකො කාට හරි දෙනවා. නේද? සමහර අය සුරාපානය කරනවා. සමහර අය සුරාපානය කරන අයව නවත්තනවා. නේ? ඒත් මේ වගේ එකම මනුස්ස ශරීර තියෙන එකම විදිහට හැසිරෙන අය තුල මේ තරම්ම වෙනස්කම් වෙයි. මං ඒ තැන්වල කොතනද ඉන්නේ? නේ? මම මේ ඉන්න තැන හොඳ තැනක්ද? නරක තැනක්ද? ඔක්කොම දැක්කේ නෑ. නේ? මොකවත් හේවුවේ නෑ. උඩින් පේන දේත් එක්ක ඔහේ ඉන්න ගතිය තමයි අපි තුල තියෙන්නේ. කෙනෙක්ගේ පිටින් පේන දේ තුලින් මැනගන්නවා. ඒකින්ද අපිට ගොඩාක් දේවල් වර්ධිනවා. ඇතුළ විනිවිද දකින්න ඕනේ. ඒකයි මේ වැඩසටහනේ නම නොපෙනෙන පෙනෙන ලෝකයේ නොපෙනෙන ඇතිකඩ මොකක්ද කියලා හොයාගන්න එක තමයි අපේ එකම අරමුණ. ඒ කියන්නේ විදර්ශනාව කියන්නේ ඒකයි. ජීවිතයේ ඇත්ත తත්ත්වය දැකීමට කියන විදර්ශනාව. ඒක අවුරුදු 65ක් 70ක් විතර ගියාම නේද පුළුවන් වෙන්නේ. ඒකට ගොඩාක් ධර්ම දැනුම තියෙන්නත් ඕනේ නේද? ළමයෙකුට එහෙම වෙයිද දන්නේ? තරුණයෙකුට? ඒසෙම පුළුවන්. හරි. ධර්ම කරුණු ගොඩාක් දැනගැනීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි එහෙම තිබ්බොත් හොඳයි. හරි. තමන්ගේ ජීවිතයේ ඇත්ත తත්වය තේරුම් ගන්න එකට ධර්ම කරුණුම ගොඩක් ඕනේ නැහැ. හැබැයි යම් මෙහෙමක් එනෝනේ යම් ප්‍රමාණයක දැනගන්න ඕනේ. ඒකට ගොඩක් වයසට යන්න ඕන කියලා එකක් නැහැ. තරුණ කාලෙදී මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. කොහොම නමුත් කමන්නේ මේ සඳහා දැනට අපි මේ වැඩසටහනේ ලබන සතියේ ඉඳලා ලබන සති සෙනසුරාදා දවසේ ඉඳලා මේ වැඩසටහනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට අපි මූලික කරගන්නවා. ලෝකයේ ඇත්ත తත්වය තේරුම් ගන්න තමන්ගේ ඇත්ත తත්වය තේරුම් ගන්න. මේ තේරුම් ගැනීමත් එක්ක සිද්ධ වෙන දේවල් වගයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා පටන් ගන්න තියෙනවා. ඒ කායන මාර්ගය. නිවැරදිවම ළඟා විය හැකි මාර්ගය මොනවටද? දුක් දුම්නස් නැති කරගන්න. ශෝක පරිද්දය දුරු කරගන්න. ඒ දුක් දුම්නස් වෙනකොට අපි මේ මාර්ගය මොකද්ද කියලා ওই විදිහට හෙව්වද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට දුක් දුම්නස් ආපම කරේ? මොකක්ද මේ කියන්නේ? යදිදං සත්තාරෝ සතිපට්ඨාන. හතර සතිපට්ඨානයයි දුක් දුම්නස් නැති කරගන්න එකම මාර්ගය. හරි. අපිට දුක් දුම්නස් එනකොට අපිට සතර සතිපට්ඨානෙ මතක් වුණාද? මොන මාර්ගයක් වුණාම නම් මතක් වුණා? ඒත් දැන් නැහැ. <laughs> ඉස්සර. නේද? එහෙනම් මොකක්ද මේ කාරණාව කියලා අපි බලන්න ඕන මොකක්ද මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ? ඒකින්ද ඕනම කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි මම කලින් කතා කරා වගේ කය වේදනා නේද මේ ශරීරය ආශ්‍රය කරගෙන වේදනාවල් වගේක් තියෙනවා. සංඥා සංකාර විඥාන. ඉතින් මේ තේරෙන්නේ නැහැ වගේම වගේ තත්ත්වයක් නෙවෙයි. ඒක තේරෙන්න ඕනේ. මේ මෙතන තියෙන වැඩක් ඒ අපේ ළඟ තියෙන වැඩක්. අය කියන්නේ මේ ශරීරයට වේදනාව කියන්නේ මේ ශරීරය ආශ්‍රය කරගෙන සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා ඇති වෙනවා අපිට නේද සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා හට ගන්නවා ඉතින් ඒවා ඇහි කනේ නාසය දිවේ ශරීරයේ මනසේ ඇති වෙන්නේ ඊළඟට සංඥා කියලා කියන්නේ අපි මේ කතා කරනකොට දැන් මම අඹ කිව්වොත් මම අන්නාසි කිව්වොත් මම එතෙල් කිව්වොත් හඳුන ගන්නවද නැද්ද පැත්තේ තේරුම් ගන්නවා නේද තේරුම් ගන්නවා හඳුන ගන්නවනේ ඒක වැඩපිළිවෙලක් ඔය. ඒක එක්තරා වැඩපිළිවෙලක්. දැන් ඕක මම මෙහෙම කිව්වොත් සමහර මැෂින් තියෙනවා නේද? අපි වාහනයක් කියලා ගන්නකො. වාහනේ සංවේදකයක් හයි කරලා තියෙනවා. සෙන්සර් එකක් තියෙනවා කියන්නේ. එතකොට එයා විත්තියකට කිට් වෙද්දී හඳුන ගන්න. හඳුනගෙන කෑ ගහනවා. අන්න ඒ වගේ එකක් ඔය වෙන්නේ. මම මෙහෙන් අඹ කියනකොට මොකද්ද කිව්වේ කියලා අඳුර ගන්නවා. නේද? මම මෙහෙන් කෙසෙල් කියනකොටම අඳුර ගන්නවා. දෙලුම් කියනකොටම හඳුනා ගන්නවා නේද? අන්න ඒ හඳුනා ගන්න ස්වභාවය. ඒක ක්‍රියාවලියක්. අර සෙන්සර් එකේ නම් තියෙන ක්‍රියාවලියක් කියන්නේ අපි දන්නවා. නේද? ඒ වගේම ක්‍රියාවලියක් අපි ළඟ තියෙනවා. ද්‍රවිඩ භාෂාවෙන් මම කියවනම් මොකුත් හඳුනා ගන්න නැහැ දැන් මෙතන ඉන්න කට්ටිය. නේද? මේ බණ කියනකොට එහෙම කියවනම්. එහෙනම් අන්න ඒ හඳුනා ගැනීමේ ක්‍රියාවලියට කියනවා සංඥාව. හරි? ඒ වගේම තව එකක් තියෙනවා කයට අයිතිත් නොවන වේදනාවට අයිතිත් නොවන ඔය හඳුනා ගැනීමට අයිතිත් නොවන තව මොන හරි තියෙනවද දන්නේ නැහැ. බලන්න අපි ළඟ තියෙන ක්‍රියාවලිය තව තියෙනවද කියලා මොනවා හරි. ඔන් බාන් මං කියන්න ඒකට තේරෙවි. මේ මම දූරියන් කියනවා. දැන් කිව්වා. මේක සරි දෞඩියන් කියනකොට මට ඇති වෙනවා කැමැත්තක් හෝ අකමැත්තක්. එන්නේ ඇති වෙන කැමැත්ත, අකමැත්ත නැත්තම් ප්‍රියභාවය, අප්‍රියභාවය මෙන්න මේවා හරි. ප්‍රියකම, අප්‍රියකම, ආදරය වගේ දේවල් ශරීරයේද වේදනාවද නෑ වේදනාව කියන්නේ දුක් වේදනා, සැප වේදනා, අදුක්කස වේදනා. සංඥාවද නෑ සංඥාව නෙවෙයි සංඥාව කියන්නේ හඳුනන දැන් ධූරියන් කියනකොට ධූරියන් කියනකොට ධූරියන් මතක් ධූරියන් හඳුනා ගැනීමේ සංඥාව. නේද? එතකොට අර ඇතිවෙච්ච ප්‍රිය භව, අප්‍රිය භව අන්න ඒ වැඩ පිළිවෙල මොකද්ද? සංස්කාර අන්න ඒක සැකසීමක් නේ. නේද? ප්‍රිය විදියට හිත හැදුනා, අප්‍රිය විදියට හැදුනා අන්න ඒවට කියනවා ඒක වෙනම ක්‍රියාවලියක්. සංඥාව කියන්නේ වෙනම වැඩක්. අපි දුමු මේ එක එක එක එක උපකරණ වර්ගයක් හයි කරලා තියෙනවා කියලා මේ මොකක් හරි දෙයකට වේදනාව කියන්නේ ඒක උපකරණයක් ඉඳලා සිද්ධ වෙන දෙයක්. සංඥාව කියන්නේ අර මං කිව්ව සෙන්සර් එකකින් ඉඳලා සිද්ධ වෙන දෙයක්. හරිද? තවත් උපකරණයක් හදලා තියෙනවා. මේකට අමුණලා තියෙනවා මේක මැෂින් එකකට අමුණලා තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රියභාවය හදනවා, ප්‍රියභාවය හදනවා, ආදරය හදනවා, මෛත්‍රිය හදනවා, කරුණාව හදනවා එහෙම එකක්. ඒක අන්න ඒ වැඩපිළිවෙලට ඒ උපකරණයෙන් සිද්ධ වෙන වැඩපිළිවෙලට කියන සංස්කාරය කියලා. දැන් ওই ටිකට අරන් තාම මොනවද තියෙනවද දන්නේ නැහැ. ඒ ජීවිතේ. විඥානය තියෙනවා කියන්නේ. නේද? මොකක්ද මේ විඥානය කියලා කියන්නේ? අර එකටවත් අයිති නැති වෙන්න ඕනේ හැබැයි. ඒක කයට අයිතිත් නැහැ, ඒක රූපයට අයිතිත් නැහැ, රූපයක් නෙවෙන්න ඕනේ. වේදනාවකුත් නෙවෙන්න ඕනේ, සංඥාවකුත් නෙවෙන්න ඕනේ. සංඥාව කියනකොට අපි දන්නවා නේද? සංස්කාරයකුත් නෙවෙන්න ඕනේ. ඊට අමතරව මෙතන මොකක් හරි තව වැඩක් තියෙනවද? මොන හරි වෙන දෙයක් තියෙනවද? තියෙනවා. මෙහෙම බලනකොට ඇහි ඇති වෙන පෙනීමේ දැනීමක්. හරිද? ඇහි ඇති වෙන පෙනීමේ දැනීම. ඒ කියන්නේ මට පේනනවා. පේනවා කියන එක වෙනවා. නේද? කනේ ඇති වෙනවා ඇසීම කියලා දැනීමක්. ඇහි ඇති වෙන පෙනීමේ දැනීම කවදාකවත් කනේ ඇති වෙනවද? මගේ ඇස් දෙක තවත් වෙලා තියෙන මම මේ දවස්වල කණෙන් බල බල ඉන්නේ. <laughs> මම කන් දෙකෙන් තමයි මම බලන්නේ. එහෙම කියනවද? නෑ එහෙම එකක් කවදාකවත් වෙන්නේ නෑ. එහෙනම් අන්නේ ඇසේ ඇති වෙන පෙනීමේ දැනීමට කියනවා චක්කු විඥානය කියලා. පෙනීම විතරයි. ඒ පෙනීම හින්දා ඇති වෙන වේදනාවල් වලට කියනවා වේදනාව. ඒ පෙනීම හින්දා හඳුනා ගැනීම වලට කියනවා සංඥාව කියලා. ඒ පෙනීම නිසා වෙන් හටගන්න කැමැත්තට අකමැත්තට කියනවා සංස්කාර කියලා. පෙනීමට කියනවා විඥානය. ඇසීමට කියනවා සෝත විඥානය කියලා. ඇසීම හින්දා ඇති වෙන වේදනාවලට කියනවා වේදනාව කියලා. හරි? ඒ ඇසිච්ච දේ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. ඇසිද්ද දේ හින්දා ඇති වෙන හොඳක්ද නරකක්ද කැමැත්තක්ද අකමැත්තක්ද ඍජුකමක්ද කෑදරකමක්ද අන්න ඒවට කියනවා සංස්කාරය කියලා. ඇසීමට කියනවා ඇසීමේ දැනීමට කියනවා විඥානය කියලා. ඕන්න ඔය විදිහට ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ සහ මනසේ ඔය පහ හට ගන්නවා. මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විදිහට. ඔය ක්‍රියාවලි පහ ඇරෙන්න වෙන මොනවා හරි මෙතන වෙන දෙයක් තව තියෙනවා. දාඩිය දානවා කියලා දාන්න. දාඩිය කියන්නේ රූප. නේද? එහෙනම් කය. කය කොටස්. නේද? දාඩිය හින්දා ඇති වෙන දුක් වේදනාවක් වෙනවා නම් ඒ වේදනාව වැටෙන්නේ වේදනාවට. හරිද? දාඩිය දාලා ඉන්නේ කියලා මම අඳුර ගන්නවා දාඩිය. හරිද? ඒක සංඥාව. මට එපා වෙලා තියෙන මං හරි අකමැත්තෙන් මේ ඉන්නේ ඒක සංස්කාරය. දාඩිය මට දැනෙනවා. ඒක විඥානය. හරිද? ඒ ඇරෙන්න වෙන මොනවද තියෙනවද දන්නේ නැහැ. බලන්න නිකන් අපේ ජීවිතේ කැලි පහකට කැඩලා නේද තියෙන්නේ. වෙනම කැලි පහක් නේද තියෙන්නේ. මෙච්චර කාල දැක්කද ඔක? නේද මෙච්චර කාල තේරුණාද ඔක? අපේ අම්මා කියන්නේ එතකොට කැලි පහ. නේද? කැලි කියවල ක්‍රියාවලි පහක්. මොනවද අම්මා කියන සම්පූර්ණයක් ගත්තා එතන තියෙනවා රූපයක් වේදනාව ගොඩක් තියෙනවා එතන නේද? දැන් තැන් වල දැන් තැන් වල යාගේ වේදනාව එනවා. දැන් වයසට ගියරස ගොඩක් එනවා. ඒ එහෙම තමයි හිතෙන්නේ නෑ. වයසට ගිය කටියනේ අනිත් පැත්තට වේදනාව ගොඩක් තියෙනවා. වයසට ගියාට වැඩි ඉතර තියෙන මොන වේදනාවද? දුක් වේදනාව වැඩි. ඒකෙන්ද අපි කියනවා එයාට වේදනාව වැඩි කියලා. එහෙම නෑ. අප හෝ ඒව නැති වෙලාවක් නැති තරම්. එතකොට එතන තියෙනවා මාව අඳුර ගන්නවා අයියා මල්ලි වඳුන ගන්නවා තව ධර්ම දේශනා අඳුර ගන්නවා අන්නේ හඳුනා ගන්න ක්‍රියාවලිය අම්මා ළඟ සිද්ධ වෙනවා ඒකට කියනවා සංඥා ගොඩ නැත්නම් සංඥා ස්කන්ධය කියලා. ආදරය තියෙනවා තරහ තියෙනවා ඊර්ෂ්‍යාව තියෙනවා ඔය මෛත්‍රිය තියෙනවා උපේක්ෂාව තියෙනවා ඒවට කියනවා සංස්කාර කියලා. අම්මට ඇහි පෙනීමේ දැනීම තියෙනවා කනේ ඇසීමේ දැනීම තියෙනවා ඒවට කියනවා විඥාන කියලා. වෙන මොනවද අම්මා කියලා තියෙනවද? වෙන මොනවද තියෙනවද අම්මා කියලා? හොඳට බලන්න. ඒද? දැන් ලෝකෙම තියෙන ওই පහ. ඔක විනිවිද දැක්කද? ඔකට කලින්? නෑ. ඒකයි කියන්නේ. අපිට පේන ලෝකේ නොපෙනෙන පැතිකඩ තියෙනවා. නේද? පේන ලෝකේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා. ඔන්න ඔය විදිහට ජීවිතය දිහා බලනකොට ජීවිතයේ ඇත්ත తত্ত্বය ලිහිලා බලනකොට ඔන්නම ඒකට කියනවා නිදර්ශනාව කියලා. එතකොට මම අහන අපේ මේ තරුණ පුතේ කුරුදුවෙකුට ජීවිතේ ඔය තියෙන ওই කැලි පහට කඩලා බලන්න බැයිද ඕන? එනේ කොච්චර ගැඹුරු ධර්මද ගැඹුරු ගණිත ගැටලු විසඳනවද මේ කට්ටිය? නේද? සාධනය කරන්න කියලා දුන්නා මේ සාධනය කරන්න බෑ. හ්ම්. එහෙනම් මේක හරියට කියලා දුන්නොත් මේ දරුවන්ට විදර්ශනාවකින් විදර්ශනාවක් තුලින් ජීවිතය දකින්න බැයිද? එහෙම දැක්ක කියලා හානියක් වෙනවද දන්නේ නැහැ. විවාහ ජීවිතය ගෙවන්න බැරි වෙනවද? එයාලා නියම අවබෝධයකින් ඉන්න හැමෝටම හරිද අවබෝධයකින් ජීවත් වෙනවා හරි ඕක විතරක් නෙවෙයි ඔය තියෙන පහේ ඇත්ත తත්වයක් තේරුම් ගන්න. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ ජීවිතය පිළිබඳ අලුත් විදිහකට බලන්න පුරුදු වෙනවා. ඇත්ත විදිහට බලන්න පුරුදු වෙනවා. එතකොට ඒ ජීවිතය මුලාවටපත් වෙන්නේ නැහැ. හරිද? ලොකු මුලාවකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ මුලාවටපත් නොවි ජීවිතේ ජීවත් කරවන්නට අපිට ඔන්න ඔය වැඩපිළිවෙල අවශ්‍යයි. අන්න ඒ සඳහා ඕකේ තියෙන ඇත්ත తত্ত্বය කිව්ව කාරණා පහේ ඇත්ත తত্ত্বය තමයි ඒ ඒ රූපයේ සත්‍ය తত্ত্বය මොකද්ද? අපි විඳින වේදනාවේ ඇත්ත తত্ত্বය මොකද්ද? සංඥාවේ ඇත්ත తত্ত্বය මොකද්ද? සංස්කාරයේ ඇත්ත తত্ত্বය මොකද්ද? විඥානයේ ඇත తත්වය මොකද්ද කියලා මේ පහට පහ බෙදලා ඒ පහේ ඇත తත්වය දැකගන්න අපිට කාගේ හරි උදව් ඕන කියවනේ. ඒ තනියෙන් බෑ මේක කරන්න. ඒ තමයි හොඳටම දැනගත්ත කෙනෙක්ගේ. කවුද හොඳටම දැනගත්ත කෙනා වගේ. බුදුරජාණන් වහන්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දෙයක් ඕන වෙනවා. ඒ තමයි ඔය පහ ගැන තියෙන ඇත්ත తත්වය තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. හරිද? ඔය පහ හතරකට බෙදලා තියෙනවා. කයේ තියෙන ඇත්ත తත්වය දැන ගැනීම සඳහා ආයානුපස්සනාවත් වේදනාවේ තියෙන ඇත්ත తත්වය දැන ගැනීම සඳහා වේදනානුපස්සනාවත් සිතේ තියෙන ඇත්ත తත්වය දැන ගැනීම සඳහා විඤ්ඤා චිත්තානුපස්සනාවත් විඥානයේ ඇත්ත తත්වය දැන ගැනීම චිත්තානුපස්සනාවත් ඉතින් දෙක සංඥා සංස්කාර කියන ඒවාගේ ඇත්ත తත්වය දැන ගැනීම සඳහා ධම්මානුපස්සනාවත් විදිහට මේ ක්‍රියාවලි පහ බෙදලා අන්නේ ක්‍රියාවලි පහේ ඇත්ත අඳුන ගන්න අපිට උදව් කරලා තියෙනවා. හරි. ඒකයි මේ නොපෙනෙන පැතිකඩ දැන ගැනීම සඳහා අපි මූලික කරලා මූලික වශයෙන් තියාගත යුත්තේ පදනමක් විදිහට අපි මේ වැඩසටහන තියාගන්නේ සතිපට්ඨාන සූත්‍රය. හරි. ඒකද හැමෝම දැන් සතිපට්ඨාන සූත්‍රය නැවත වාරයක් අතට ගන්න ඕන කාලය ඇවිල්ලා. හරිද? මේ ජීවිතයේ අපි එකතු කරගත්ත සත්‍ය తත්වය තේරුම් ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? මේ සතිපට්ඨානෙ එකතු කරගත්ත මේ ජීවිතේ නොඒකුත් ඒවා එකතු කරගෙන ඒවා එලිලා ඉන්නවා. එලිලා ඉන්න ඒවා සත්‍ය తත්වය තේරුම් ගැනීම සඳහා අපි සතිපට්ඨාන දේශනාව මූලික කරගන්න ඕනේ. ඒකේ ආයනුපස්සනාවේ තියෙන මුල් කොටස් කීපයක් අපි ඊයේ පැහැදිලි කරගත්තා. ඒක දිනවා ඉති අජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියලා කියනවා අජ්ජත්තං කියලා කියේ අපි මතක් කරා මේ අත්තන්ට තමන් කොට ගත්ත දැනට මට මං මං විදියට තමන් විදියට තමන් මගේ විදියට ගත්ත දැනෙන කොටසක් තියෙනවා අපිට මේ ශරීරය තමන්ගේ විදියට දැනෙන කොටසක් තියෙනවා මේ මෙතනකොට මගේ කියලා හිතනකොට මගේ ශරීරය කියලා හිතනකොට යම් කොටසක් දැනෙනවා මේක තමයි මගේ කියලා අන්න ඒ කොටස තමයි ඔය අජත්තං කියලා ගන්න. ඒකේ සත්‍ය తත්ත්වය විමසනවා. ඒ කියන්නේ ඒකේ සත්‍ය తත්ත්වය මොකක්ද? මේක පිළිකුල්ද? මේක කොහොම වැඩ කරන එකක්ද? මේක ওই විදිහකක්ද කියලා මොකද කරන්නේ? අපේ මනස යොමු කරලා ඒක විමසනවා. ඒක විමසලා ඊට පස්සේ බහිද්ධාවා කාය කායන් පස්සේ විරති භව මොකද්ද? බාහිර ශරීර ගැන විමසනවා. අභ්‍යන්තර ශරීරය සහ තමන්ගේ සහ අනුන්ගේ ශරීර විමසනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ දෙකම එකයි කියලා මම ගියේ විස්තර කළා. ඒ දෙකම එකයි කියලා තේරුණාට පස්සේ තේරුණාට තේරලා ඒ දෙක සංසන්දනාත්මක බැලීමට කියනවා අජත්ත බහිද්දාවා කියලා. ඊට පස්සේ ඒක ඇතුලින් නවතින්නේ ලෝකෙම ඉන්න සියලු දෙනා කෙරෙහිම එවැනි අරමුණක් ඇති කරගන්නවා. ඊළඟට අපි කතා වුණේ මේත් එක්ක මෙවැනි තත්යකට අපි ඒක දීර්ඝ වශයෙන් පස්සේ කතා කතා කරනවා මේ මේ තාම සාරාංශයක් කියන්නේ මේකත් එක්ක මොකද වෙන්නේ ඊට පස්සේ ඒ වෙනකොට තමන්ගේ ওই මට්ටමට හිත වර්ධනය කරගන්නකොට තමන්ගේ අතුලාන්තයෙන් තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ආදී අඩු වෙනවා. අඩු වෙන හින්දා සිත එකග වෙන හින්දා එයාට පුළුවන්කම තියෙනවා මේ ඔය පංච පාදානස්කන්ධෙම ඇතිවීම නැතිවීම අරමුණු කරන්න උදයව්‍ය ඇතර ඇතිවීම නැතිවීම දැනගහන්න ආධනය කරන්න පුළුවන්. අන්න ඒ ගාන්ට එනකොට කියනවා සමුදය වය කියලා නේද? සමුදය ධම්මානුපස්සීවා ආයස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා ආයස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා දෙකම එකට අරගෙන බලනවා. ඉතින් මේ කාලේ වෙනකොට ත්‍රිලක්ෂණය පිළිබඳව අපිට තේරෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයන් පිළිබඳ පංච උපාදානස්කන්ධය. හරි? ඉතින් මෙන්න මේ විදිහට අපි නොපේනෙන පැතිකඩ බලාගෙන යන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන කාලෙක අපි නිවන් දකිනවා. ඉතා කෙටියෙන් අපි මතක් කරේ මේ ඉතා සාරාංශයක් පිළිබඳව මේ ගමන යන්න ඕන කරන වැඩපිළිවෙල මේ දේශනාවෙම තියෙනවා. ඒකට මම මේ දැන් අවධානය යොමු කරන්න යන්නේ ඒ වගේ එකට. මේ කායානුපස්සනාවේ තියෙන එක කතාවක් අත්ති කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය අතිස්සති මත්තාය අනිසිතෝච විහෙති මෙතකින්චි ලෝකේ උපාදීයති කියලා තියෙනවා. හරිද? අත්තිකායතිවා පනස්සති පච්චපටිතා හොති ආව දේව ඥානමත්තාය ප්‍රතිශතමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා කියනවා. එතකොට මේ තියෙන කාරණා මොකද්ද කියලා බලන්න යම් කිසි වෙලාවක අපිට ඇත්තටම මේ විනිවිද දකින්න මේ ශරීරය පිළිබඳ තියෙන නුවණ ධර්මයේ දේශනා කරන වෙලාවක හෝ නැත්නම් භාවනාවක් කරන වෙලාවක හෝ මේ මේ ශරීරයේ විනිවිද දකින්න අවශ්‍ය කරන නුවණක් මේ කය මෙන්න මේ විදිහයි මේ කය මට අයිති එකක් නෙවෙයි. මේ වගේ මොකක් හරි උපදින සිහියක් තියෙනවා. හරිද? නැත්නම් මේ කය පිළිකුල් එකක්, එක ධාතු හතරෙන් හටගත් එකක්. මේක හිත විසින් මෙහෙවන කිසිම දෙයක් තේරෙන්නේ නැති ශරීරයක්. අන්න එහෙම මේ කය විනිවිද අපිට යම් නුවණක් ඇති වෙනවා. ඒ නුවණ ඇති වුනහම අපි කල යුත්තේ ඒ නුවණ එක්ක අර යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වගේ වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වාගේ අපිට මොකද වෙන්නේ සිහියක් උපදිනවා. ඒකට කියනවා සිහිය කියලා. ඒ මොකද්ද? දැන් අසිහියෙන් හිටිය කෙනෙකුට සිහියක් උපදිනවා කියන එක තේරෙනවද නේද? මම නිකන් වැරදි වැරදි අදහසකින් හිටිය එකපාරටම දැන් මේ හරියට සිහියක් ආවේ මේ ගැන. නේද? අන්න ඒ වගේ මේ ශරීරයේ ඇත්ත తත්වය ගැන සිහියක් උපදින නුවණත් එක්ක. එතකොට මේ දේශනාවේ තියෙන වටිනම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ගැන යම් සිහියක් ඉපදිනවා නම් ඒ සිහිය නැති වෙන්න දෙන්න නැතුව පවත් ගන්න කියලා. හරිද? එතකොට අන්න ඒ සිහිය පවත්වා ගැනීම ඊට වැඩි එහා ගිය නුවණක් උපදින්න හේතු වෙන බව සඳහන් කරනවා. හරි? ඊට වැඩි එහා ගිය දෙයක් තේරෙන්න හේතු වෙනවා. ඒක ඉදිරියේ නුවණ සඳහා හේතු වෙනවා. යාව දේව ඥානපත්තාය. හරිද? එතකොට ඉදිරියේ එන නුවණක් එක්කම ඒ නුවණත් එක්කම පෙරපසු නොවි මොකද අපිට මොකක් හරි නුවණක් පහළ වෙනවා නම් ඒකත් එක්කම ආයෙ එන්නේ මොකද්ද? සිහිය. එහෙනම් ඉස්සර තිබ්බ සිහියට වඩා වැඩි සිහියක් තමයි දැන් තියෙන්නේ. එහෙනම් ඒ සිහිය මොකද කරන්න ඕන? පවත් ගන්න ඕන. ඒ සිහිය පවත්වගෙන අපි වාසය කරනකොට ඉතින් පවත් ගන්න කොහොමද? නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක පවත් ගන්නවා. ඒක පවත් ගත්තොත් දැන් මොනවා වෙයිද? දැන් කියන්න පුළුවන් නේද? ඊට වැඩිය එහාගේ නුවණක් පහළ වෙනවා. ඒ කියන්නේ තව දෙයක් තේරෙන්න පටන් ගන්නවා. ඊට වැඩිය ශරීරේ නොපෙනෙන පැත්තක් පේන්න පටන් ගන්නවා. දැන් පළවෙනියෙන්ම උනේ අපිට නොපෙනෙන පැතිකඩක් දැක්කා. නොපෙනෙන පැතිකඩ දැක්ක ගමන් ඒකත් එක්ක සිහියක් උනද කියන්නේ මම හිතා හිටියේ මෙහෙම එකක් නෙවෙයි. හරිද? ඊට පස්සේ ඒ සිහිය මොකද කරේ? ඒක පවත්ත ගන්න කියලා උපදෙස් දෙලා තින්ද පවත්ත ගත්තා. එතකොට ඒ දැක්ක දෙයට වැඩිය එහා ගිය දා ඊට වැඩිය වටින දෙයක් මම නොපෙනෙන ප්‍රතිකඩක් පිළිබඳ මම නුවණක් ඇති වුණා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒ නුවණ පිළිබඳ ඊපවත් ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට වැඩි එහා ගිය නුවණක් එනවා. ඒකේ ඉන්නකොට. ඒනකොට ඒක මෙහෙම මේ කොහොද යන්නේ? එන්නෙන් එන්නෙන් ජීවිතේ නොදකින ඇතිකට තමයි මේ දකින්න යන්නේ. හරිද? එන්නෙන් එන්නෙන් එන්නෙන් මේ නොදකින පැතිකඩ අපි මෙච්චරකම් නොදකින පැති නොදැක්ක පැති මේ ජීවිතේ දකිනවා මොනවද මේ දකින්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන කාය වේදනා චිත්ත ධම්ම කියන ඒවා නොදකින පැති දකින්න යන්නේ අන්න ඒ නොදකින පැති මම දකින්න දකින්න දකින්න දකින්න දවසින් දවස ඒ සිහිය පවත් ගන්නකොට එන්න එන්න එන්න වැඩි වෙනවා එහෙනම් වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මොකද වෙන්නේ ලෝකෝත්තර නුවණක් පහළ වෙන කියන්නේ සෝවාන් වෙනවා කියන්නේ. හරිද? හැබැයි එතකන් අර පවත්තගත්ත සිහිය අරමුණ පහළ වුණාට පස්සේ ආය පවත්තන්න දෙයක් ඇයි? අවබෝධ වුණා කියන්නේ එතකොට. හරි? ඒක අවබෝධ වුණාට පස්සේ ඒ සිහිය ආය අසිහිය බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ගමන කවදා වෙනකන් අරයි යන්න ඕනද? අවබෝධ වෙන අවබෝධ වෙන තුරු මේ සිහිය පවත්වා ගනිමින් පවත්වා ගනිමින් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මහා සතිපට්ඨාන දේශනාව භාවිතයට ගන්නේ මේ වැඩපිළිවෙල සඳහා භාවිතා කරන්න. දැන් මේ කාල වෙනකොට අපි බොහෝ වශයෙන් සතිපට්ඨානය අතහැරලා දාලා තියෙනවා. හරි බොහෝ දෙනා ඒකට විවිධ අර්ථකතන දීලා තියෙනවා. ඒවා හින්දා සමහර මිත්‍යා විශ්වාස පවා ඇති වෙලා තියෙනවා. අපි ඇත්තටම ධර්මයේ තියෙන මේ වටිනා කොටස් වලට බෞද්ධත්වෝ විදිහට හරියට අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපේ ජීවිතය ඉතාම නිවැරදි වෙන්නේ අන්න එතකොට. ජීවිතය නිවැරදි වුණේ නැත්නම් ඒක අපරාධයක්. අපි නිකම් බොරුවට අනවශ්‍ය දේවල් ගැන මෙනෙහි කර කර මෙනෙහි කරිනවා අපිට අපිට අපේ කියලා කරගන්න බැරි. මට මගේ කියලා කරගන්න බැරි දේවල් මට මගේ කියලා හිතිලා තියෙන්නේ. ලොකුවට වැරදිලා තියෙනවා. ලොකුවට වැරදිලා තියෙනවා. ඒ වැරදීම් හින්දාම අපි මේ ලෝකයේ මේ පංච පාදානස්කන්ධය දැකලා යමෙක් සතුට වෙනවා නම් සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට වැරදීමක් හින්දා ඇතිවෙච්ච සතුටක්. ඒක තේරෙනවද කියලා බලන්න. හරි? වැරදීම හින්දා සතුට උපදින්නේ නැද්ද මේ ලෝකේ? තේරුම් ගන්න පුළුවන් තැන් තියෙනවනේ. නරක මිනිසෙක් ඉන්නවා. නරක මිනිසයා ගැන දැනගත්තාම අපිට ඇති වෙන සතුටක් දුකක්ද? දුකක්. කට්ටියම දන්නවා යා නරකයි කියලා. මම විතරක් දන්නේ නැහැ. මම දන්න කාලේ නම් කට්ටියමට කියලා තියෙන මෙයා හරීම හොඳයි කියලා. දැන් මේ හොඳයි කියන්නේ මම දැනගෙන ඉන්නේ. ඒකේද එහෙනම් වැරදීමක්ද නැද්ද? වැරදීමක්. දැන් එයා මතක් කරනකොට මට සතුටක් උපදිනවා. ඒ කියන්නේ මොකක්ද උපදින සතුටක්ද? වැරදීමක් ඉඳ උපදින සතුටක්. එහෙම නේද? වැරදීමක් හින්දා උපදින සතුරා. රත්තරන් මායයක් කියලා හිතනවා ඉමිටේෂන් මායයකට. මං හරි සතුටෙන් ඉන්නවා. වැරදීමක් හින්දා උපදින සතුරා. ඒක සැබෑම රත්තරන් මායයක් හින්දා උපදින සතුරා නෙවෙයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛා සංකිට්ඨේන. නේද? එහෙනම් පංච උපාදානස්කන්ධයම දුකයි. එහෙනම් වැරදීමක් හින්දා නේද? වැරදීමක් හින්දා උපදින සතුටක් තමයි තියෙන්නේ. ඇයි? ඒ පංච පාදානස්කන්ධයේ ඇත්ත తත්වය අපි දන්නේ නැහැ. මොනවද පංච පාදානස්කන්ධ කියන්නේ? රූප, අපි ඉස්සෙල්ලා කතා කරපු වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා. අන්න ඒවා මේ පිළිබඳව අපිට පැහැදිලි ගැටු සහගත තත්ත්වයක් තියෙනවා අපි තේරුම් ගන්න ඒක තියෙනවා ඒක අන්නේ වැරදීමක් නිසා උපදින සතුටේ අපි ආවටපත් වෙලා හරිද? හිතා මුලාවටපත් වෙලා ඉන්නවා ඔන්න වැරදීමක් නිසා. ඉතින් මේක ගැන අපි ඉතා දැඩි ඉතාම දැඩි තීරණයක ඉන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. මම මට සතුට නෑ කියලා මම දුක් වෙනවා. හරිද? මට සතුට නෑ කියලා මම දුක් වෙනවා. මේ දුකෙන් ඉන්න මේ මේ මට සතුට වෙන්න හවල් දේවල් හවල් දේවල් නෑ කියලා දුකෙන් ඉන්නවා. මේ දුකෙන් ඉඳලා තියෙන මොන මොන සතුට නෑ කියලාද? වැරදීමකින් තියෙන සතුට නෑ කියලා තියෙනවා. මම කලින් කිව්ව එකයි එල්ලිලා හිටි අපරාධ කියලා හිතනවා කියලා. නේද? මේකේ ඇත්ත తත්වය තේරුම් ගත්තාම අපිට තේරෙනවා තේරෙනවා හොඳටම තේරෙනවා. මට ලොකු වැරදීමක් වෙලා තියෙනවා කියලා. මට ලොකු වැරදීමක් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒකෙන්ද අපිට අපේ මේ ජීවිතය ඊ타මත්ම අවබෝධාත්මකව මේ ජීවිතය අරගෙන යන්න මේ නොපෙනෙන දේවල් ගැන හොඳ අවබෝධයක් පොඩි කාලේ ඉඳන් ඇති කරගන්න ඕනේ. නොපෙනෙන දේවල් ගැන අවබෝධයක් අපි ඇති කරගත්තේ නැත්නම් අපිට ලොකු ගැටලු සහගත තත්යකට මුහුණ පාන්න වෙනවා. ඇයි වැරදීමක් එක්ක ජීවත් වෙලා මේක හරි ලස්සන කතාවක් තියෙනවා ධර්මයේ. මේ ඇත්ත දකින්න කෙනා කෙනා මේ ලෝකෙට තියෙන ඇලීම් ගැටීම් අයින් වෙනවා. හරිද? ඒ කියන්නේ අපි මේ ලෝකෙට මම නිකන් අහන්නම් අපි ලෝකෙට බැඳෙන්න බැඳෙන්න බැඳෙන්න බැඳෙන්න බැඳෙන්න බැඳෙන්න හිතවල ඇති වෙන්නේ සැපද දුක්ද බැඳීම් හින්දා ඇති වෙන්නේ දුක ඒ එක කතාවට ඔක්කොම කියනවා බැඳීම් හින්දා දුකක් තමයි කියලා මම නිකන් අහුවොත් ඉතින් බැඳීම් ටික අයින් කරලා දානවා කැමතිද අඩුව ගන්න අයින් කරන්න අමාරුයි ඒක කියයි අමාරුයි කියලා කියයි අමාරු කරගෙන මං අහන්නේ කැමතිද අයින් කරන්න නෑ එළින්ම කියනවා මූණටම කියනවා මේ දුකයි අහපුවා කියන බැඳීම් දුකයිද? අහපුවම අයින් කරන්න කැමතිද කියලා? නෑ කියලා. අය කතා නෑ අපි නම් බැඳීම් අයින් කරන්න කැමති නෑ හාමුදුරන්ට ඕන අයින් කරන්න. නේද? ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? අපි බණ ඇහුවා විතරයි මේක විනිවිද දැකේ. මේක ඇතුලේ තියෙන සැබෑ తත්වයේ විනිවිද දකින්න කොටයි අන්නර මුංචිත කම්මතා වගේ ඥානය උපදින්නේ. කියන්නේ ඇලෙන්න ඕනේ කියලා. දැන් තියෙන්නේ ඇලෙන්න ඕනේ කියන අදහස. හරිද? දැන්ට තියෙන මේ පංච උපාදානස්කන්ධයේ එක එක්කෙනාගේ ශරීර පිළිබඳව ආදරය පිළිබඳව අපිට තියෙනවා නේ ඇලිගම ඉන්න ඕන අපේ ගැලවෙන්න නම් දෙන්න බෑ දෙන්නේ නැහැ කියලා ඉන්නේ. හැබැයි විනිවිද දකින්නකොට ඇති වෙන්නේ කොයි වගේ දන්න අදහසක් දන්නවද මේ මේ මේ මේ ජීවන ජීවිත ගැන? දරුණු කැලයක අතරමං වෙලා ඉන්නවා මම. අතරමං වෙලා ඉන්නවා. ඒකේ තියෙන ඛණ්ඩ බොණ්ඩ තියෙනවා. නාණ්ඩක් තියෙනවා, රසපලතුරුත් තියෙනවා. මේ ඔක්කොම තිබ්බට මේකේ මහා භයානක කලී ඉන්නවා, භයානක කොටි ඉන්නවා, වලස්සු ඉන්නවා, මම් පහරන හොරු ඉන්නවා. අන්න ඒ වගේ දරුණු කැලේක නම් අතරමං වෙලා තියෙන මං ගහකට නැගලා මොනවා හරි කඩාගෙන කයි. හොඳට නායි. ඒ නාන ගමන් කන ගණන් ඔක්කොම කරන ගමන් මගේ හිතේ තියෙන අදහස මොකද්ද? ඉතින් වෙන්න. ඒ කලින් කැලෙන් පැන ගන්න ඕනේ කැලෙන් පැන ගන්න ඕනේ මේක මහා භයානක වැඩක් කියලා. මං අහන මෙයාත්ගේ අපි නොයෙකුත් දේවල් එක්ක සන්තෝෂ වෙනවා තමයි. නමුත් භයානක දුක් අනාගතේ එන්න තියෙනවද නැද්ද? තියෙනවමද නැද්ද? ඒක නේද? බය නේද ඉන්නේ කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ කියලා. නේද? එන වෙලාවට ඉතින් කොහොම හරි විඳ ගන්නවා ඉතින් මොනවා කරන්නද එනවා කියලා මම දන්නවා නේද අම්මගේ වියෝව තාත්තගේ වියෝව සහෝදරයන්ගේ වියෝව කොහොම එනවා එන්න තියෙනවා මොන භයානක දෙයක් වෙයිද කියලා තව චුට්ටකින් කියන්න බෑ. නේද? ඔවා කියන්න කිව්වොත් මට කියන්න මොකද මූසල කතා කියන්න එපා හම්බුනේ. නේද? මම දැන් කිව්වොත් එහෙම බණ අහලා ගෙදර යන එක විශ්වාසද? නේද? ධර්මය ශ්‍රවණය කරලා ඉවලා දුණ ගහට යන එක විශ්වාසද? කියන්න බෑ. නේද? කියන්න බෑ. හැබැයි ඕක ඕක ඇහිච්ච ගමන් අපේ කට්ටිය කියන්නේ අන්න. නේද? මූසල කතා කියනවා කියනවා. නමුත් ඇත්ත ඒක ඇයි අපි ඒක කතා කරන්නේ? ඒක තමයි ලෝකේ තියෙන භයානකම ඒකට අපි මුහුණ මේකට එවැනි தත්ත්වයන් වලට මුහුණ දෙන්න කලින් අපේ හිත ඒ වාගේදී සැලෙන්නේ තත්ත්වෙට පුරුදු කරගෙන තියාගන්න ඕනේ. හරිද? නැත්තම් අපිට වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අයින්වට වඩා ගොනු පොලිමක් කනලා අයින්නවා වගේ. හරිද? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අපිට අපිට මොන හරි අනතුරක් වුණාට පස්සේ හිත රිදීමක් වුණාට පස්සේ ඒ සිද්ධිය නම් ඉවර වෙනවා. කවුරු හරි මගේ කම්බුලට ගහුවා කියලා හිතන්නකො. ඉතින් කම්බුල රිදුනා. හිතත් රිදුනා. ඉවරයි. දැන් ආයේ කම්බුල රිදෙන්නේ නැහැ. දැන් දිගටම හිත රිදෙනවා. නේද? දිගටම හිත රිදෙනවා. කාලයක් කළා වගේ කම්බුල තුවාලුන්නේ නැහැ හිත තුවාල වෙලා. හරි අමාරුයි. අන්න එහෙම එක දිගට රිදීම් ඇති වෙන දේවල් බොහෝ වශයෙන් ඉදිරියේදී ලොකු දේවල් වෙන්න තියෙනවා. එහෙනම් ඒවට කලින් මොකද කරන්න ඕන? අන්න ඒක දිගට එහෙම රිදෙන්නේ නැති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. සකස් කරන්න නම් ලෝකයේ විනිවිද දකින්න ඕනේ. ලෝකයේ විනිවිද දැක්කහම එවැනි සිත් ආය පහළ වෙන්නේ නැතු වෙනවා. හරිද? එවැනි සිත් පහළ වෙන්නේ නැතු වෙනවා. දුක් සහගත සිත් පහළ වෙන එක අයින් වෙලා තමන්ගේ හිත අර මහා අනතුරකට වැටෙන්නේ වැටෙන්නේ නැහැ. ඒකෙන්ද සතිපට්ඨානය කියන එක අරගෙන අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මේ ජීවිතේ විනිවිද දකින්න ආසාවක් ඇති කරගන්න ඕනේ. ඒක දැක්කම බොහොම මේ ජීවිතේ අපිට නොපෙනෙන දේවල් තේරුම් ගත්තාම අපිට මේ හරි පහසු ජීවිතයක් ලැබෙන්නේ. මේ තියෙන පීඩිත අපහසු තත්ත්වයක් නැහැ. ඇයි දන්නවද? මම ඒක මෙහෙම කියන්නම්. දැන් කිව්වනේ බැඳීම් ඇති කරගන්න බෑ කියලා. බැඳීම් නැති කරගන්න බෑ කිව්වනේ. දැන් මට බැඳීමක් ඇති වෙලා තියෙනවා අපේ ගෙදර තියෙන මොන හරි වටින දෙයක් ඇතුලේ තියෙනවා කියලා කියලා තියෙන මොකක් හරි කලයක් කියන්නකෝ. ඒ කලේ ඇතුලේ මැණික් තියෙනවා කියලා. ඉතින් මම දැන් මේක ගැන තමයි කල්පනා කරන්නේ. මේක තමයි මට ඕන කියලා. දැන් කට්ටිය තියෙන ඔය කලේට තියෙන බැඳීම් අයින් කරගන්න කියලා. මේ වාදනයක් කියලා හිතන්නකෝ. ලස්සන කලයක් තියෙනවා කැටයම් කරපු. මේකේ මැණික් දාලා තියෙනවා තියෙනවා කියලා මම ඉතින් ඕක ආරක්ෂා කරන් දුම් අල්ලගෙන එහෙම ඉන්නේ. හරිද? කට්ටිය කියන ඔකට තියෙන බැඳීම් අයින් කරන්න කියලා. ඉතින් මම මේ කලේ අනිත්‍යයි අනම්මනම් කිය කී හිතලා බලනවා. හැබැයි මම එක දසක් මේ කලේ ඇල්ල බලනවා. බලපුවම ඒක ඇතුලේ මොකුත් නැහැ. හරිද? එහෙනම් මම තියන් ඉඳලා තියෙන්නේ මොකුත් නැති කලයක්. දැන් මම කරේ කලේ විනිවිද දැක්කා කියන එකයි. නේද? මෙච්චර කල් පෙනිච්ච නැති දෙයක් මම දැක්කා. මෙච්චර කල් මගේ ඔළුවේ සම්පූර්ණ තිබෙන්නේ මොකද්ද මේක ඇතුලේ මැණික් තියෙනවා කියලා. එහෙනම් පෙනුනේ ඒ විදිහට. මොකද මේක ලස්සනට සරසලා මැණික් කියලා බෝඩ් එකක් ගහලා අද විවර කරොත් බලාගෙනයි හරි මොනවා එකක් තියෙන්නත් කියනවා. හරි. එතකොට නැත්තම් ලොක් කරපු හේපුවක් කියලා කියන්නකො ලස්සන එකක් මේකේ කවුරුත් කියලා තිබ්බේ මේවා තියෙන්නේ කියලා. මම එක දවසක් කඩලම් බැලුවා. බලනකොට මොකුත් නැහැ. හරි. එතකොට බැඳීමට මොකද වෙන්නේ? අඩු කරාද නැති වුණාද? නැති වෙන්නේ ඇයි? තේරුම් ගත්ත හින්දා පිළිවිද දැක්ක හින්දා නේද දැන් බෑ කියන දේවල් ඉබේම නැති වෙනවා පිළිවිද දැක්කා හරිද එතකොට එහෙම වුණොත් මේ ජීවිතේ gedaraක ඉන්න බැරි වෙයිද බැඳීමක් නැති වුණොත් gedaraක ඉන්න බැරි වෙයිද අපේ ලේසියෙන් පුළුවන් ඉන්න ඇයි බැඳීම් තියෙද්දි තමයි අමාරු ඇයි බැඳීම් තියෙද්දි රණ්ඩු වෙන්න ඕනේ නේද හොරල්ලන්න ඕනේ බනින්න ඕනේ බැඳීම් හින්දානේ බනින්නේ නේද ඒ මොකක්වත් නැතුව වාසය කිරීම තාමත්ම සුවදායක. අඬු වල්ලන්න ඕනේ නැහැ. මම හැමදාම අහන්නේ මේ අත්තන්ගේ මහන්සි නැද්ද? මහන්සි වැඩ කරලාද? නෑ. ළඟ ඉන්න අය කැමති අයව මට ඕන හැටියට තියාගන්න ගන්න උත්සාහය උත්සාහයේ මහන්සිය හැම වෙලෙම තියනවද නැද්ද? දරුවන්ව මට ඕන හැටියට තියාගන්න උත්සාහ කරනවා අහවල් අහවල් හැම එක හැම දෙයක්ම මට ඕන හැටියට තියෙන්න ඕනේ කියලා මම ලොකු උත්සාහයක් ගන්න හැම වෙලේම තියාගන්න. ඒකින්ද හරි මහන්සි. හ්ම්. ඉතින් බැඳීම් අයින් කරාට පස්සේ උත්සාහය තියෙනවා. තියෙන්නේ මෙහෙමයි. වතුර දැම්මොත්, පොහොර දැම්මොත් ගහක ගෙඩි හැදෙනවා කියලා දන්න. හැබැයි ඉතින් ඒකත් එක්ක මම පොරල්ලන්න යන්නේ නැහැ. නේද? අහවල් දවස් වෙනකොට මට මෙච්චර ගෙඩි ගොඩක් ඕනේ කියලා. නෑ. හැදුනොත් බාර ගන්නවා. අන්න ඒ වගේ ළමයි ගැන ඔක්කොම ගැන මේවාට මම යහපත් දේවල් කියලා දෙනවා කරනවා හැබැයි ඉතින් ඒකට අදාළ වැඩේ වුණොත් හොඳයි නොවුණා කියලා ප්‍රශ්නයක් මට නෑ හරිද දැන් එහෙම නෑ ඉතින් අල්ලගෙන ඉන්න මගේ ළමයා මේ தත්තටමපත් කරන්න ඕනේ මෙහෙම වෙන්නම ඕනේ වෙන්නම ඕනේ කියලා අර එන දවස ගානේ පිච්චි පිච්චි ඉන්නේ කරගන්න බැරි වේද දන්නේ නෑ මොනවා වේද දන්නේ නෑ කියලා පිච්චි පිච්චි ඉන්නේ ඒ පිච්චීම අපරාධය නේද ඒ පිච්චීම ගොඩක් අපරාධයි අන්න ওই தත්ත්වයට හිතපත් කරගෙන සුවදායක ජීවිතයක් ඇති කරගෙන ඇත්ත තේරිලා මරණ එක දිවක්වත් හිතට දුකක් එන්නේ නැති වෙන විදිහට තමන්ගේ හිත සකස් කරගෙන වාසය කරන අය ඉතාම සුවදායක ජීවිත ගත කරන අය. හරි? ඉතින් ඒකින්ද එහෙම සුවදායක තත්යකට පත් කරගන්නයි සතිපට්ඨාන දේශනාව අපිට තියෙන්නේ. අපි ඕක දැනගෙන හිටියද? නේද? අපි ඒක කියන්නේ හීනයක් තියාගෙන හිටියේ. ශෝක පරිද්දවාණං සමතික්කමය දුක්ඛ දෝමනස්සානං අත්තමය ඥායස අධිකමය නිබ්බානස්ස සත්‍ය කියලා. يعني නිවන් දකින්න ඕන කරන්නේ සතිපට්ඨාන එක කොහොම වෙනවද මොනවා කරනවද මේ දේවා මහා නිකම් මොනවද ඒව කිසි දෙයක් තේරෙන්නේ නැතු මේකේ අර්ථයක්වත් තේරෙන්නේ නැතුව මහා භයානක දේවල් මහා ඉහ දැනුමක් තියනාට විතරක් තේරෙන දේවල් කියලා තමයි සතිපට්ඨාන ගැන හිතාගෙන ඉන්නේ. ඉතින් ඒවා අයින් කරන්න ඕනේ. එනිකල මේ සතිපට්ඨානයේ තියෙන්නේ මොකටද? සතිපට්ඨානයේ තියෙන දුක් නැති කරන්න. මේ වර්තමානයේ මට යම් දුකක් තියෙනවද? සතිපට්ඨාන දේශනාවට අනුව කටයුතු කරොත් ඒ දුක් මට නැති වෙනවා. ඒකින්ද ජීවිතයේ විනිවිද දකින්නේ නැතුව ජීවත් වෙලා මොකටද? උඩින් උඩින් ඉඳලා මොකටද? නේද? හ්ම් උඩින් උඩින් ඉඳලා නිකන් උඩින් උඩින් උඩින් තියෙන දේවල් දැකලා ඉන්නවද නැත්නම් ඇතුළ දැක ගන්නවද නුවණ තියෙන ඇත්ත මොකද කරන්නේ බාහිරින් පේන දේ නෙවෙයි අභ්‍යන්තරයට දී බලනවා. නුවණ තියෙන ඇත්තෝ අභ්‍යන්තරය ගවේෂණය කරනවා. එහෙනම් මේ ලැබිච්ච ජීවිතේත් මම ඇතුළ ගවේෂණය කරන්න. ඇතුළ ගවේෂණය කරන කෙනෙක් කවදාකවත් ආදරයෙන් පෙරදුනා කියලා ජීවිතේ නැති කරගන්නේ ජීවිතේ නැති කරගන්න එක පැත්තකින් තියන ආදරයෙන් පෙරදුනා කියලා අඬන්නේත් නැහැ. ඇතුළ අවබෝධ කරගත්තා නම් අපේ මේ භාවනා කරනවා කියන අම්මලාටයි මම මේ කියන්නේ විශේෂයෙන්. තාම අඬනවත් දන්නේ නැහැ. මුණු ගුරුන්ට තියෙන හොඳ වැඩක් කරන්න. ඒ තමයි අඬනවා දැක්කොත් විහිළු කරන්න ඕන ගිහිල්ලා. හ්ම්. ඇයි දැන් කොච්චර කාල භාවනා කරනවද? එහෙනම් විනිවිද දැකලා විනිවිද දැක්කනම් යන්තමින් හෝ අඬන්නේ නැහැ නෙවෙයි ඇඬෙන්නේ නැහැ. හරිද? අඬන්නේ නැහැ නෙවෙයි ඇඬෙන්නේ නැහැ. ඇඬෙන්නේ නැත්තරට තාමම පත් කරගන්න පුළුවන්කම තියෙනවා ජීවිතේ විඳින්න. ඒකතර සන්තෝෂයෙන් ඉන්නවා. බොහොම සුවයෙන් ඉන්නවා. ඒකින්ද මේ සතිපට්ඨාන සූත්‍රය දේශනාවේ තියෙන ආකාරයට අපි ලබන සතියේ සෙන්සුරාදා ඉඳලා මේ අත්තන්ට විදර්ශනා කරන්න ඒක භාවිතා කරන ආකාරය විදර්ශනා වැඩසටහන තුලින් කියලා දෙනවා තමන් තුළින් දකින්න හැබැයි මේ කරුණ එකතු කරගන්න නෙවෙයි මම ඊයේ කිව්වා අරුණු ගොඩක් එකතු කරලා සතිපට්ඨාන සූත්‍රය ලියමු. ඉතින් මම මම ඔය කියන එක ලියනට වැඩිය අර ලියපේවා තියෙන්නේ. නේද? ඔක්කොම ලියපේවා තියෙන සතිපට්ඨාන සූත්‍රය. එහෙනම් ආය අමුතෙන් ලියන්න ඕනද? නැහැ. එහෙනම් ලියන එක නෙවෙයි තියෙන්නේ ඒ කරුණු අරගෙන අපේ ජීවිතේට එකතු කරගෙන අපේ ජීවිතය අපේ ජීවිතය තුලින් ධර්මය අපි සතිපට්ඨාන සූත්‍රයේ කතා කරන හැම ධර්ම කරුණක්ම එක්ක අපේ කයට අදාළයි එක්ක වේදනාවට අදාළයි එක සංඥා සංකාරවලට අදාළයි එක විඥාණයට අදාළයි ඒ කතා කරන හැම කරුණක්ම අරගෙන මෙන්න මේක කයේ කොටසක් මේක වේදනාව යන්නේ විදිහට මේක තුලින්ම සතිපට්ඨානය සිහිය පිහිටුවා ගැනීම මේක තුලින්ම සිද්ධ කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි මේ ආරම්භ කරන්න යන්නේ විදර්ශනාව කියලා. දැන් විදර්ශනා වැඩසටහනත් එක්ක හැඳිලා තමන්ගේ ජීවිතය මොහොතින් මොහොත මොහොතින් මොහොත දුක් අඩු වෙන හැටි අත්දකින්න. මොහොතින් මොහොත මොහොතින් මොහොත තමන්ගේ ජීවිතය වෙනස් වෙන හැටි තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබිලා තියෙන එකට. ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා